මේ වෙනකොට ව්‍යවසාදායකට ඉදිරිපත් වෙලා තිබෙන 19 වෙනි සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අපි දිස්ත්‍රික්ක කීපයක මේ දින කීපය තුළ සැලසුම් කරලා තිබෙනවා. දිනය තුළ යාපන දිස්ත්‍රික්කයේ ඒ වගේම පහනුර දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කියන දිස්ත්‍රික්ක තුනෙහිම ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු අපි අනුසුම් කළා තියෙනවා. පාත්‍රණට විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ එකතු විය යුතු අංග හෝ වෙනස් අංශ පිළිබඳව ජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා තමයි මේ සංවාද අද අපි සැලසුම් කළ තිබෙන වගේම ජනතාව මේ සංශෝධන පිළිබඳව දැනුවත් කිරීමක් මෙහි එක අරමුණක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා